පාතු භාවෝ දුල්ලබෝ ලෝකස්මින් තීති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි පින්නතුනි අද ධර්මදේශනාවට ධර්මදේශනාව සඳහා මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ සාරන්දද සූත්‍රයට අයිති සූත්‍ර පාඨයක්. සංයුත්ත නිකායේ සඳහන් වන ඉතාම ලස්සන සූත්‍ර දේශනාවක්. අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරන කාලේ වැඩ සිටියේ විශාලා මහනුවර. විශාලා මහනුවර ගැන කියනකොට පින්නතුලාට කවුද මතක් වෙන්නේ? විශාලා මහනුවර ගැන කියනකොට අපට මතක් වෙන්නේ ලිච්ඡවි රජදරුවන්. ඒ වගේම රතන සූත්‍රාන්ත දේශනාව සිද්ධ වුණෙත් එහෙනේ. ඉතින් මේ ලිච්ඡවි රජදරුවන් මුල් කරගෙන තමයි මේ දේශනාව සිද්ධ වුණේ. ලිච්ඡවි රජදරුවන්ගේ තිබිච්ච සුවිශේෂී ලක්ෂණයක් තමයි කවදාකවත් අත්නෝමතිකව තීරණ ගත්තේ නැහැ. සෑම තීරණයක් ගන්නකොටම ඒ රාජ සභාවේ හැම දෙනාත් එක්කම සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා තමයි ඒගොල්ලෝ තීරණ ගන්න. ඒ නිසා මේගොල්ලොන්ගේ ආර්ථික දියුණුවත් බලායුද්ධ දියුණු වෙලා තියෙනවා. ඉතින් මේ ලිච්ඡවි රජදරුවෝ කොච්චර සාකච්ඡා කළාද කියන එක ඔප්පු වෙනවා විශාලා මහනුවර තිබිලා තියෙනවා කූටාගාර ශාලා 500ක් පින්නතුනි කූටාගාර ශාලා කියලා කියන්නේ මේ සාකච්ඡා කරන්නම වෙන්විච්ච ශාලා ඉතින් මේ වගේ ශාලා 500ක් කියවහම නේද කෝටාගාර ශාලා 500ක් තිබිලා තියෙනවා. ඒක කොච්චර සාකච්ඡා කරලා තියෙනවද? ඉතින් මේ දේශනාව සිද්ධ වෙන දවසේ මේ රජවරු ශාරන්දද කියන කෝටාගාර කෝටාගාර ශාලාවට රැස් වෙලා සාකච්ඡාවක් ආරම්භ කළා. හැබැයි එදා රාජතාන්ත්‍රික කටයුත්තක් තිබුණේ නැහැ. ඉතින් එහෙම නැති දවස්වලටත් මේ රජවරු මොනවා හරි වටිනා දෙයක් මාත්‍රකා කරගෙන සාකච්ඡා කරනවා. කොච්චර වටිනවද? ඉතින් එදා මේ රජවරු සාකච්ඡාවට කලින් මේ රජවරුන්ට ආරංචි වුණා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට නැවත වතාවක් විශාලා මහනුවරට වැඩම කළා කියලා. ඉතින් මේ රජවරු මොකද කළේ? එක මිනිහෙක් ගෙන්නලා පාරෙන් තිබ්බා. පාරෙන් තිබ්බැයි භාග්‍යතුන් වහන්සේ බැරි වෙලාවත් පින්නපාත හිම වැඩියොත් මේ රජවරුන්ට මතක් කරන්නයි කිව්වා. එහෙම කියලා මේ රජවරු අර සාරන්දද කියන ශාලාවට එකතු වෙලා ඉතින් සාකච්ඡාවක් ආරම්භ කළා. දැන් මම කියවනේ රාජතාන්ත්‍රික කටයුත්තක් නැති නිසා මේගොල්ලෝ එදා සාකච්ඡා කළේ රාජ්‍යයකට දුර්ලභම වස්තුන් පිළිබඳව. ඉතින් දැන් මේගොල්ලෝ කතා වෙනවා ඒගොල්ලොන්ට රටකට නැත්තම් රාජ්‍යයකට වටිනාම වස්තු දුර්ලභ වස්තු. ඒක රජ කෙනෙක් කියනවා නැගිටලා රාජ්‍යයකට වටිනාම වස්තුව තමයි හත්ති රතන. හත්ති කියලා කියන්නේ ඇතානේ සාමාන්‍යයෙන් පින්නතුනේ මෝටර් රථ නැති යුගයක ඒ කාලේ සද්දන්ත හස්තියෙක් ඉන්නවා කියලා කියන්නේ රාජ්‍යයට ලොකු සම්පතක්. අද මෝටර රථ තියෙන යුගයක උනා සාමාන්‍යයෙන් සද්දන්ත හත්යා කියලා කියන්නේ රජ කෙනෙකුට ප්‍රභූවරයෙකුට ලොකු දෙයක් නෙමෙයිද? අපේ රටේ මිනිස්සු පවා ඔය අලියැත්තු හදන්නේ ලොකු ආර්ථික උපාදනයක් නිසා නෙවෙයිනේ. අලියැත්තු හදන්නේ අපිට අලිත් ඉන්නවා කියලා කියන්නේ නේද? තමන්ගේ ඒ ප්‍රබලත්වය පෙන්වන්න තමයි තමන්ගේ ලොකුකම පෙන්වන්න තමයි බොහෝ සෙයින් අලියැත්තු හදන්නේ. එතකොට දැන් සාමාන්‍ය මිනිස්සෙකුටත් සාමාන්‍ය ප්‍රභූවරයෙකුටත් ඇතෙක් ඉන්නවා කියන එක ලොකු දෙයක් නම් රජ කෙනෙකුට ඉතින් අහන්න දෙයක් නැහැ නේද? දැන් වේශාන්තර රජුරවන්ට සුදු ඇතෙක් ඉඳලා තියෙනවා. ඒ වගේම ඉතින් ඒ කාලේ රජවරුන්ට දැන් කඳුල හස්තිය අදටු ගැමුණු රජුරවන්ගේ. එතකොට පින්නතුනේ ඇතෙක් ඉන්නවා කියලා කියන්නේ ඒක ලොකු දෙයක්. ඒ තමන්ගේ තියෙන ගාම්භීරත්වය පෙන්වන්න තියෙන වස්තුවක්. ඒ නිසා දැන් මේගොල්ලන්ට මේ අත්දැකීමත් එක්ක මේගොල්ලෝ කියනවා රාජ්‍යයකට වටිනාම වස්තුව තමයි ශ්‍රද්ධාන්ත හත්තිය. කිසිම කෙනෙක් ඒකට විරුද්ධ වුණේ නැහැ. හැමෝම මේක අනුමත කළා. තව ටිකක් වෙලා යනකොට තව රජ කෙනෙක් කියනවා රාජ්‍යයකට තියෙන වටිනාම වස්තුවක් තමයි අස්වරතනම්. වේගෙන් ධාවනය කරන්න පුළුවන් හික්මිච්ච අස්සය. ආජානීය අස්සය. පුහුණු කරපු අස්සෙක් ඉතින්. ඉතින් එහෙමනම් වේගෙන් දුවන්න පුළුවන් අස්සෙක් කියලා කියන්නේ රත වාහන නැති කාලෙක තියෙන ලොකුම දෙයක්. ඒක දෙවෙනි එකත් කවුරුත් අනුමත කළා. තව කෙනෙක් කියනවා රාජ්‍යයකට රටකට වටිනාම වස්තුවක් තමයි මණිරතන. මණිරතනය කියලා කිව්වේ ආභරණයක්. සාමාන්‍යයෙන් අදට වුණත් ආභරණ තින් වටිනවනේ රත්තරණින්, රිදී වලින්, මණික් වලින් හදන ආභරණ වටිනවා. මේ උදක ප්‍රසාද මාණික්කේ. දැන් මණිරතනය කියලා කියන්නේ අන්න ඒකට. මේ රත්නය විශේෂ ආභරණයක් සාමාන්‍යයෙන් ධර්මයේ සඳහන් වෙන්නේ බොර පාට වතුරකට දැම්මොත් වතුර පැහැපත් වෙනවා. ඒ තරම් ආනුභාව සම්පන්න ආභරණයක්. ඉතින් මන රතනේ කවුරුත් අනුමත කළ ආභරණවලට කවුරුත් කැමතිනේ. ඊළඟට තම රජ කෙනෙක් කියනවා ඉත්ති රතන. රාජ්‍යයකට රටකට වටිනාම වස්තුවක් තමයි මනබන්ධනීය ස්ත්‍රිය. රූප ස්වභාවයෙන් යුක්ත ස්ත්‍රිය. ඉතින් එහෙම ස්ත්‍රියන්ගෙන් පින්වතුනි රාජ්‍යයන් දියුණු කරලා තියෙනවා. ඉතින් ඒ කාලේ ওই නගර ශෝභනයන් පිළිබඳව නීති කත කරලා සමහර රාජ්‍යයන් දියුණු කරලා තියෙන එහෙම. ඊළඟට මේ ලිච්ඡවි රජදරුවන්ට පොඩි අත්දැකීමකුත් තියෙනවා. විශාලා මහනුවර තමයි හිටියේ අම්බපාලි ගණිකාව. ඉතින් මේ අම්බපාලේ ගණිකාව කියලා කියන්නේ සුප්‍රසිද්ධ කෙනෙක්. එතකොට සමහර අවස්ථාවල ලිච්ඡවි රජදරුවන් පවා මේ අම්බපාලේ පරාජය වෙලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ විදානමාන එහෙම ලබා ගන්නකොට අම්බපාලි ලබා ගත්තා නමුත් ලිච්ඡවීන්ට ලබා ගන්න බැරි විතරක් තියෙනවා. ඉතින් අධ්‍යක්ීමුත් එක්ක මේගොල්ලෝ කියනවා මන බන්ධනීය ස්ත්‍රිය. ඒකත් පිළිගත්තා. ඊළඟට පස් වෙනුවට කියනවා ගහපති රතනං. ගහපති රත්නය කියලා කියන්නේ දක්ෂ ප්‍රබල අමාත්‍යවරයා. රාජතුමාට මොන හරි හානියක් වුණොත් හොඳ ඇමතිවරයෙක් ඉන්නවා නම් රාජ්‍යය කරගෙන යන්න පුළුවන්. ඉතින් මෙහෙම කතා කර කර ඉන්නකොට අර පාරේ නවත්තපු මිනිහෙක් ඉන්නවනේ. මේ මිනිසයා දුවගෙන ඇතුළට ආවා. ඇතුළට ඇවිල්ලා කිව්වා අන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පාරේ වඩිනවා. උන්වහන්සේට උන්වහන්සේ පින්ඳ පාතේ වඩිනවා. ඉතින් මේ ලිච්ඡවි රජදරුවෝ කොහොම පාරට ගියා? පාරට ගිහිල්ලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුල් වන්දනා කළා. වන්දනා කළා කියනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේට විවේකයක් තියෙනවා නම් දාන වන්දන වෙලාව එහෙමත් තියෙනවා නම් අපිට අනුකම්පා කරලා මොහොතකට අපේ මේ සාරන්දද ශාලාවට හෝල් එකට වඩින්න. බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් වැඩම කළා. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේට ආසනයක් පිළිවෙල වුණා. උන්වහන්සේට වැඩ හිටියා. ඒ වෙලාවේ ලිච්ඡවි රජදරුවෝ කියනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපි මේ මොහොතේ කතා කරමින් සිටියේ රාජ්‍යයකට දුර්ලභම වස්තුන් පිළිබඳවයි අපි කතා කළේ. බුදුරජාණන් වහන්සේ හව මොනවද? මේගොල්ලෝ කියනවා සද්දන්ත හත්තිය වේගින් දුවන්න පුළුවන් අශ්වයා ඊළඟට උදකප්ප සාද මානිත්‍ය මනබන්ධනීය ස්ත්‍රිය දක්ෂ ප්‍රබල අමාත්‍යවරයා. මෙහෙම කිව්වහම බුදුරජාණන් වහන්සේ සිනහ පහල කරලා කාමාදි මුත්තානං වත බෝ ලිච්ඡවීනං ලිච්ඡවී රජදරුවනි වස්තුකාම ක්ලේශකාමයන්ට බැඳිලා ඒ වස්තුකාම ක්ලේශකාමයන් නොටුන්න කරගෙන ඉන්න අයට නම් මේවා වටින්න පුළුවන් මේවා දුර්ලභ වෙන්න පුළුවන් හැබැයි මට නම් මේවා දුර්ලභ දේවල් නෙවෙයි. මේවා ලෝකයේ තින් හැමදාම තියෙන දේවල්. මම නුඹලාට ලොව තියෙන දුර්ලභම කාරණා පහ කියලා දෙන්නම් කියලා භාගතුන් වහන්සේ වදාළා. පින්නතොනේ දැන් මෙතන තියෙන විශේෂත්වයක් අපි කල්පනා කරන්න ඕන මේ තථාගත ධර්මයේ තියෙන ආනුභාවය. දැන් මේ ලිච්ඡවි රජදරුවෝ දුර්ලභ කාරණා පහක් තමයි ඒ වෙනකොට කතා කරලා තිබුණේ. ඒතර බුදුරජාණන් වහන්සේත් වදාරන ඕක නෙවෙයි ලොව දුර්ලභම කාරණා පහ වෙනම තියෙනවා. දැන් බැරි වෙලා හරි ලිච්ඡවි රජදරුවෝ කාරණා 10ක් කතා කරලා තිබුණා නම් භාග්‍යතුන් වහන්සේ දුර්ලභ කාරණා 10ක්ම පෙන්නනවා. ඒ තථාගත ධර්මයේ අපි හොඳට බලලා තියෙන ඒ ප්‍රතිවිරුද්ධ කාරණාවන්ට සමානව උන්වහන්සේ කරුණු ඉදිරිපත් කරනවා. දැන් පහාරාද සූත්‍රය උනත් බලන්න පහාරාදා සුරේන්ද්‍රයා අර මොහොඳ ගැන ආචාර්යමත් කාරණා අටක් පැහැදිලි කරනකොට බුදුරජාණන් වහන්සේ මේ ශාසනය පිළිබඳව ආචාර්යමත් කරුණු අටක් දේශනා කරලා තියෙනවා. අන්න ඒ වගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා ලෝකේ දුර්ලභම කාරණා පහ. උන්වහන්සේ පළවෙනි එක වදාරනවා තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම දුර්ලභයි. දෙවැන්න ඒ බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා දේශනා කරන සත් ධර්මය සත් ධර්මය සත්‍ය වූ ධර්මය දේශනා කරන දේශකයා දුර්ලභයි තුන ඒ තථාගතයන් වහන්සේ නමක් ලොවට පහළ වෙලා දේශනා කරන ධර්මය දරා ගන්න පුජ්‍යලයා දුර්ලභයි. හතරවැන්න ඒ තථාගත ධර්මයට අනුව ජීවිතේ සකස් කරගන්න පුජ්‍යලයා ධර්මානුධර්ම පටිපන්න පුජ්‍යලයා දුර්ලභයි. අවසාන කාරණේ කතන්නෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මේ. කළගුණ දන්න කළගුණ සලකන පුජ්‍යලයා දුර්ලභයි. ඔන්නම ඔන්න දුර්ලභ කාරණා පහ. දැන් අපි කාලයේ පමණින් ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ශ්‍රී මුකයෙන් වදාළ ලොව තියෙන දුර්ලභම කාරණා පහයි දැන් මේ ඉගෙන ගන්න යන්නේ. ඒකෙන් පළවෙනි කාරණය තමයි තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස දුර්ලභෝ ලෝකස්මි තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම පළවෙනි දුර්ලභ කාරණය. පින්නතුනි මේක සැබවින්ම එහෙමමයි. හිතන්න එපා මේ බුද්ධෝපාදය කියන එක හැමදාම ලැබෙන දෙයක් කියලා. මේක අති දුර්ලභයි. දුර්ලභයි නෙවෙයි අති දුර්ලභයි. බුද්ධෝපාද කාලයක් කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. බොහෝ ශයින් පින්නතුනි ලෝකේ බුද්ධ ශූන්‍ය කාල තමයි පවතින්නේ. බුදුරජාණන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ශාසන නැති කාලවල තමයි ලෝකේ අසංකේ ගණන් තියෙන්නේ. ඉතින් අපි ගැන අපි කල්පනා කරොත් අපි මේ ඉන්න කාලවකවානුව දැන් මේ බණ කියන මේ කාලවකවානුව වාසනාවන්තම කාලයක්. ඇයි එහෙම කියන්නේ? මේ මහා භද්‍ර කල්පේට ලොව සාමාන්‍යයෙන් වැඩි පුරම බුදුරජාණන් වහන්සේලා පහළ වෙන කාලයක අපි ඉන්නේ. ඉතින් බලන්න මේ භද්‍ර කල්පයේට බුදුරජාණන් වහන්සේලා පස් නමක් ලෝකේ පහළ වෙනවා. කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම අනාගතේ පහළ වෙනවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. පින්නතුනි සමහර කාලවල වලට පහළ වෙන එක බුදුරජාණන් වහන්සේ නමක් නැත්තම් දෙනවා. ඔය විදිහට. නමුත් බලන්න අපේ වාසනාවට මේ භද්‍ර කල්පේ බුදුරජාණන් වහන්සේලා පස් නමක් පහළ වෙනවා. ඊළඟට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ බුදු කෙනෙක් ගැන සඳහනක් නැහැ. බුද්ධ ශූන්‍ය කාලයක්. કોઈ කාලයක බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙයිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ අසම සම සත්පුරුෂයාණන් වහන්සේ නැතුව උන්වහන්සේගේ ශාසනයක් නැතුව උන්වහන්සේගේ ධර්මය නැතුව කෙනෙකුට කොච්චර පාරමී පිළිලා තිබ්බත් පින්නතුනි ඉන්ද්‍රිය ධර්ම දිනු වෙලා තිබුණා නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ දේ අපි හොඳට මතක තියාගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නම ඕන. ඒ ධර්මය අහන්නම ඕන. අපි හැමෝටම සැනසෙල්ල හදාගන්න. අපිට කොච්චර ප්‍රඥාවක් තිබුණත් යථාර්ථය දකින්න බෑ. බලන්න බුදුරජාණන් වහන්සේ එක වචන මාත්‍රයක් අහනකොට බොහෝ දෙනා මගඵල නිවන් අවබෝධ කරගන්නවා. ඉතින් මේ ඇසීම අපට අවශ්‍යයි මේ ශ්‍රවණය. ඒ ශ්‍රවණය ලබා ගන්න ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් අවශ්‍යයි. එහෙනම් ලොව දුර්ලභම කාරණේ තමයි ලෞතර බුදු කෙනෙකුගේ පහළවීම. දැන් බලන්න අද මේ තථාගත ධර්මයේ තිබුණ නැත්නම් අපිත් නිකම්ම නිකන් ලබු කටුවක්. ඔහේ දැන් වේලිච්ච ලබු ලබු කට්ට ගඟකට කොහෙත් හරි ඇලකට වැටුනොත් ඔහේ පාවි පාවි එහාට මෙහාට පැද්දි පැද්දි තියෙනවා. කිසි අරමුණක් නැහැ. නමුත් දැන් බලන්න පින්නතුණි අපට මේ කර්මය කර්මඵලය පිළිබඳව ඒ වගේම යහපත අයහපත පිළිබඳව අර්ථය අනර්ථය පිළිබඳව කුසලය අකුසලය පිළිබඳව මෙලව පරලොව පිළිබඳව මේ හැම දෙයක්ම ඊටාම තර්කානුකූලව අපට පිළිගන්න පුළුවන් ආකාරයට කරුණු සහිතව දේශනා කරලා තියෙන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම දුර්ලභයි කියලා කියන්නේ. ඒතකොට දැන් අපි මෙතන කිව්වා තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස. පාතු භාවෝ දුර්ලභෝ ලෝකස්මින්. තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම ඉතාම දුර්ලභයි. තථාගත දැන් බුදුරජාණන් වහන්සේ හඳුන්වන නාමයන් කොච්චර තියනවද නේද? බුද්ධෝ කියනවා, දසබලෝ කියනවා, සබ්බඤ්ඤෝ කියනවා, දීපදුත්තමෝ කියනවා, සමන්ත චක්කු භගවා කියනවා. තව කොච්චරනම් බුදුරජාණන් වහන්සේ හඳුන්වන නාමයන් තියනවද? දහස් ගාණක් තියෙනවා. එතකොට මේ නාමයන් අතර එකම එක නමක් මම මේ වෙලාවේ පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ හඳුන්වන වචනයක්. උන්වහන්සේම බොහෝ තැන්වල සූත්‍ර පිටකෙහිම අපට පේනවා. උන්වහන්සේ තමන් වහන්සේ හඳුන්වලා තියෙන තථාගතයන් වහන්සේ. සමහර තැන්වල බොහෝ තැන්වල. දැන් මේ එක වචනයෙන් අපිට භාග්‍යතුන් වහන්සේ කවුද කියලා තේරුම් ගන්න පුළුවන්. තථාගත. පාලි භාෂාවෙන් තථා කියලා කියන්නේ එසේ වූ කියන එක. මොකද්ද තථා කියලා කියන්නේ? එසේ වූ කියන එක. එතකොට පින්නතුනේ ආගත කියලා කියන්නේ එසේ වූ තත්වයට පත්විච්ච උත්මයා කියන එක. දැන් මේක අපි හොඳට තේරුම් ගන්න ඕන. තථා කියලා කියන්නේ එසේ වූ. ආගත කියන්නේ ඒ තත්වයට පත්විච්ච උත්මයා. මෙසේ වූ තත්වයට නෙවෙයි. එසේ වූ තත්වයට. දැන් බලන්න අපි හුරු වෙලා තියෙන්නේ බොහෝ තෙයින්ම ලොව තියෙන දෙයකට තව දෙයක් සංසන්දනය කරන්න නේද? එහෙම නෙවෙයිද? එහෙම තමයි. දැන් පුජ්‍යලෙක් දැක්කහම ආනේ ඔයා වගේමයි අරයක් කියලා කියන්නේ නැද්ද අපි කියනවා. ඔයා වගේමයි අහවලා කියලා කියන අවස්ථා තියෙනවා. දැන් ගෙදරකට ගියාම මේ ගෙදර වගේමයි අපේ අහවලාගේ ගෙදර කියලා සමහරු කියනවා. ඉතින් ඒක එක තියෙන දෙයකට තව දෙයක් සංසන්දනය කරනවා. රටකට ගියාම අනේ ඇත්තට මේ අපේ රට වගේමයි මේ රට කියලා කියන අවස්ථා තියෙනවා. ඒතර තියෙන දෙයකට තව දෙයක් සංසන්දනය කරනවා. එහෙම සංසන්දනය කරන්න ලෝකේ වස්තුවක් නැහැ. ඒකයි කෙසේ වූ தത്വයටපත් වෙච්ච. මෙසේ වූ தത്വයට නෙවෙයි. ඒතර බුදුරජාණන් වහන්සේ හා සම කරන්න කියා ලං කරන්නවත් කිට්ටු කරන්නවත් කෙනෙක් නැහැ. අන්න ඒ නිසා තමයි මෙසේ වූ අවබෝධයට පත්විච්ච උත්තමයා නෙවෙයි. එසේ වූ අවබෝධයට පත්විච්ච උත්තමයා. එහෙනම් ඒ වචනයෙන් අපට හිතා ගන්න පුළුවන් නේද? බුදු කෙනෙකුගේ තියෙන මහිමය. ඉතින් අපිට පින්නතුනි මෙවැනි දේශනාවකින් ඒ බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදාය කියන්න පුළුවන්ද? හිතන්නවත් බෑ. දැන් පින්නතුලට මතක ඇති අර එදා කලුදිය පුකුණේදී කලු බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ කාලකාරාම සූත්‍රයෙන් ධර්ම දේශනා කළා. මේ සූත්‍ර දේශනාවේ තනිකරම තියෙන බුදු ගුණනේ. සද්ධාතිස්ස මහරජුරෝ මේ බණ පටන් ගන්නකොටම ඇවිල්ලා හිතගෙනම එළි වෙනකම් බණ ඇහුවා. බණහාලා රජුරෝ සාදුනාද පවත්තලා කිව්ව අනේ ස්වාමීනි ඔබ වහන්සේ බුදුගුණ මහා වර්ෂාවක් වැස්සුවා නේද? බුදුගුණ ගංගාවක් දේශනා කළා නේද? බුදුගුණ සාගරයක් දේශනා කළා නේද? ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ මේ රහතන් වහන්සේ වදාළේ මහරජතුමනි මම ඊටාම ස්වල්පයක් මේ බුදුගුණ දේශනා කරේ. හරියට උපමාවකින් සද්දුරුට කියනවා මේ මහා සාගරයේ ජලය ඉදිකට සුදුරකින් ඒ ජලය ඉදිකට සුදුරකින් එන ප්‍රමාණය චූටි ප්‍රමාණයක් තමයි මම බුදුගුණ කිව්වේ. එතකොට බුදු ගුණ දේශනා නොකරපු ප්‍රමාණය අර මහා මුහුදේ ජල කඳ වගේ කෙරුවා. එහෙමනම් අපි වගේ කෙනෙකුට පුළුවන් ද මේ බුදු ගුණ කියන්නේම කරන්න. නියම කරා කියා මටන් ගන්නවත් අමාරුයි. ඒ තරම් අනන්ත අපරිමාණ බුදු ගුණ සාගරයක්. දැන් බලන්න මේ බුද්ධ ශාසනයේ වැඩිපුරම බුදු ගුණ දේශනා කළේ කවුද? සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ. දැන් ඔය පටිසම්භිදා මග්ගපාලි කියන පොතේ තනි කරම තියෙන බුදු ගුණනේ. පින්න තුන්ලා දන්නවා තිසත්ත්‍ය ඥාන, සත්සත්ත්‍ය ඥාන, සෝලස මහා ඥාන. අත්තාර සාවේනික බුදු ගුණ 19 ප්‍රත්‍යක්ෂා ඥාන මේ හැම එකක්ම දේශනා කළේ කවුද? දසබල ඥාන ආදී හැම ඥානයක්ම. දේශනා කරේ පින්නතුනි සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. මෙච්චර ගැඹුරින් බුදුගුණ කතා කරපු සරියුත් මහරහතන් වහන්සේටවත් බෑ මේ බුදුගුණ කියානෙම කරන්න. සාමාන්‍යයෙන් ධර්මයේ සඳහන් වන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් තවත් බුදුරජාණන් වහන්සේගේ නමකගේ බුදුගුණ කියන්න ගියොත් උන්වහන්සේගේ ආයු ප්‍රමාණය ඉවර වෙනවා බුදුගුණ කියානෙම කරන්න පුළුවන් කම නැහැ. ඒකට අනන්ත අපරිමාණ බුදුගුණ සාගරයක් තියෙනවා. දැන් බොහෝ දෙනා අපෙන් අහනවා ස්වාමීන් වහන්සේ වුණාට බුදු ගුණ තියෙන්නේ නවයයි නිල වශයෙන්ම නවයයි කියලා මේ නවආරහදී බුදු ගුණ වලින් පැහැදිලි වෙනවානේ. ඉතින් නවආරහදී බුදු ගුණ මතක තියාගන්න එක වටිනවා. සියලු කෙලෙස් නැති කළා අරහං. පරෝපදේශ රහිතව ධර්මය අවබෝධ කළා සම්මා සම්බුද්ධ. සියලු විද්‍යාවන් දැනගෙන ඒ විද්‍යාවන් තුළ ජීවත් වුණා විද්‍යාකරණ සම්පන්න සුන්දර ගමනින් සුන්දර වැඩපිළිවෙලින් සුන්දර නිවනට වැඩම කළා සුගතෝ සියලු ලෝකයන් අවබෝධ කරගෙන ඒ ලෝකයෙන් එතර වුණා ලෝකවිදු දමණය කරන්න බැරි සෑම කෙනෙක්ම දමණය කරා අනුත්තරෝ පුරුෂ ධම්ම සාරති. දේව් මිනිසුන්ට ශාස්ත්‍රුන් වහන්සේ. සත්තා දේව් මනුස්සාන. ඒ වගේම මේ ගාම්භීර චතුසත්‍ය ධර්මය අවබෝධ කරගෙන අන් අයට අවබෝධ කෙරෙව්වා බුද්ධෝ මේ සියලු බුදු ගුණ දරා ගන්න උන්වහන්සේ වාග්යවන්ත වුණා භගවන් එතකොට පින්නතුනි මෙන්න මේ විදිහට නවආරාහදී බුදුගුණ මතක තියා ගැනීම ඉතාම වටිනවා. හැබැයි බුදුගුණ නම් නවයයි කියලා හිතන්න එපා. අනන්ත අපරිමාණ බුදුගුණ තියෙනවා. ඉතින් මේ බුදුගුණ නවයට නවයකට පින්නතුනි කොටු කරේ අපට තේරුම් ගන්න පහසුවට. මේ ගුණ නවයක් පැහැදිලි කරලා ඒ ගුණ නවයට සියලු බුදුගුණ අන්තර්ගත කළා. එහෙම නැතුව බුදු ගුණ නවයක් නම් නෙවෙයි. එය ක්‍රියානිම කරන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. එහෙමනම් ඒ ලෞතර බුදු කෙනෙකුගේ පහළවීම පුංචි දෙයක් නන් නෙවෙයි. බුදු කෙනෙක් පහළ වෙනවා කියලා කියන්නේ පින්නතුනි උන්වහන්සේ සඳහා කරන පරිශ්‍රමය සාමාන්‍ය මිනිස්සෙකුට හිතන්නවත් බෑ. පුදුමාකාර වීරියක්, පුදුම ශක්තියක්, අනිවාර්යයෙන්ම මහා වීර පරාක්‍රමයක් තියෙන කෙනෙකුට තමයි ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙන්නට පුළුවන්කම ලැබෙන්නේ. එහෙමනම් ලොව දුර්ලභ කාරණේ මේ සද්දන්තහත්තියක් නෙවෙයි. ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම තමයි පළවෙනි දුර්ලභ කාරණය. දෙවෙනි දුර්ලභ කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවෙනි දුර්ලභ කාරණේ තමයි ඒ තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා දේශනා කරන ධර්මය ඒ විදිහටම දේශනා කරන දේශකයා දුර්ලභයි කියනවා. ඔන්න පින්නතුනි එතකොට බණ කියන බුදුබණ කියන දේශකයන් වහන්සේ පුංචි කෙනෙක් නෙවෙයි. නේද? උන්වහන්සේ හැබැයි බුදුබණ කියන්නට ඕන. බුදුබණම කියනවා නම් උන්වහන්සේ දෙවනි වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේට පමණයි. දැන් දුර්ලභ වස්තු වලින් පළවෙනි දුර්ලභ වස්තුව ලෞතර බුදුරජාණන් වහන්සේගේ පහළ වීම. දෙවෙනි දුර්ලභ වස්තුව තමයි ඒ බුද්ධ ධර්මයේ බුදු බණ ඒ විදිහටම දේශනා කරන දේශකයා. පින්නතුනි මෙතන බුදුබණ කියන දේශකයාගේ මුඛරිත්වයේ කතිකත්වයක් ගැන නෙවෙයි මේ කතා කරන්නේ. කතිකත්වයක් තියෙන එක ඉතාම වටිනවා. ඒක අව탁සියු කරනවා නෙවෙයි. හැබැයි පින්නතුනි මොනතරම් කතිකත්වයේ තිබුණත් මිත්‍යාවක් බුදුරජාණන් වහන්සේ නොවදාළ දෙයක් ශ්‍රාවකයන්ට කියලා දෙනවා නම් ඒක අති භයානකයි. අති භයානකයි. පිනතුන් අහලා තියෙනවා කාශ්‍යප බුද්ධ ශාසනයේ හිටියා හොඳ ශීලවන්ත ස්වාමීන් වහන්සේලා දෙනම. අවුරුදු දසදහස් ගාණක් හොඳට මහානදම් පිරුවා. දීර්ඝාසු දිවිච්ච කාලෙනේ. හරේම සිල්වත්. කිසිම වරදක් කරේ නැහැ. දවසක් මේ ස්වාමීන් වහන්සේලා දෙනමට පැහැදිලා සම්කති ප්‍රභූවරයෙක් හරි රදවරයෙක් හරි මේ ස්වාමීන් වහන්සේලාට සේනාසනයක් පන්සලක් හදලා දුන්නා. දවසක් මේ රද්දුරු මේ ස්වාමීන් වහන්සේලා දෙනම හම්බෙන්න ඇවිල්ලා එයාගේ මතයක්. එයාට ඒක අනුමත කරගන්න හිතුණා ඒක ධර්මයේ කියලා. ඔය මොකක් හරි අමුතු කෝලමක්. අද කාලෙත් ඔය ධර්මයේ කියලා අමුතු දේවල් දරාගෙන ඉන්නේ වාචි ධර්මයක් නෑ. සත් ධර්මය කියන්නේ ඒක සත්‍ය ධර්මයක් වෙන්න ඕන. එහෙම ඒවා නෙවෙයි නොයෙක් නොයෙක් මතිමතාන්තර හිතේ දරාගෙන මේක ධර්මයක් කියලා රකින්න අය ඉන්නවා. එහෙමනම් ඉතින් ඒ වගේ වරකපු අය කොච්චර දා ඉන්දියාව හිටියද නේද? මහා දුෂ්කර ප්‍රතිපදාවන් පිරුවනේ. මිනිසෙක් වෙලා ඉපදිලා ගවයෙක් වගේ රඟපානවා. ගඟේ ගවයෙක් වගේ හැසිරෙනවා. සුනකෙක් වගේ හැසිරෙනවා. ඒ වගේ පුදුම විදිහට ශරීරයට දුක් දීපුවා හිටියා. නමුත් යථාර්ථය අවබෝධ කරගන්න බැරි වුණා. එතකොට පින්නතර දැන් මෙන්න මේ වගේ මතයක් අර රජුරු අර ස්වාමීන් වහන්සේලාට ඉදිරිපත් කළා හාමුදුරුවනේ මේක නේද ධර්මය කියලා ඇහුවා. මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය නේද කියලා. ඉතින් දැන් අර ලාභ සත්කාරයට අහු වුණා කොච්චර සිල්වත් වුණත් අර රජුරුවන්ගේ හිත නරක කරන්න කැමති උනේත් නැහැ හිත රිද්දන්න කැමති උනේත් නැහැ. ඉතින් රජුරුවෝ කියපු එක ඔළුව අනලා අනුමත කළා. බලන්න නිකන් ඔළුව වැනුවා කියනකොට. ඉතින් බලන්න එච්චර සිල්වත් හොඳට මහානදම් පුරලා අපේ බුද්ධ ශාසනයේ කාලේ මේ යක්ෂයෝ දෙන්නා මේ ස්වාමීන් වහන්සේලා දෙනම මහා යක්ෂයෝ වෙලා ඉපදුනා. බල සම්පන්න යක්ෂයෝ සිල් ගුණ පිරුවනේ. හේමවත් සාතාගිරි කියන්නේ මේ දෙන්නා. පින්නතුල හේමවත් යක්ෂයා පිළිබඳවත් සාතාගිරි යක්ෂයා පිළිබඳවත් අහලා තියෙනවා. බලන්න එතකොට අද කාලේ අධර්මය කියන අය කොයි ලෝකයේ අයිද නේද? මොන්න තරම් අධර්මයක් පතුරවනවද? පින්නතුන් දැන් බුදුරජාණන් වහන්සේ මෙන්න මේක පුරුදු කරන්න. මෙන්න මේක බොහෝ උපකාරක ධර්ම. මෙන්න මේවා පරිඤ්ඤය ධර්ම. මේවා පුරුදු කරන්න ඕන ධර්ම. මේවා ප්‍රහාණය කරන්න ඕන ධර්ම. ඒ විදිහට හැමදේම මෙන්න මේවා හාන භාගයයි. පිරිහීමට හේතු වෙනවා. මෙන්න මේවා විශේෂ භාගයයි. මේවා දිනු කරන්න ඕනේ. මෙන්න මේවා හොඳට දැනගන්න ඕන. මේවා ප්‍රත්‍යක්ෂ කරන්න ඕන. මේ විදිහට දේශනා කරපු ධර්මයට අභියෝග කරනවා නම් දැන් වඩන්න ඕනේ කිව්ව සමත විපස්සනා හා සමතේ ඕනේ කවුද කිව්ව සමතේ වඩන්න කියලා අද බුද්ධ ශාසනයක සමතේ කිසිසේත්ම ඕනේ නැහැ කියලා සමහර දේශක දේශනා කරනවා කියන්නේ නැද්ද කියනවා ඉතින් බුද්ධ දේශනාවේ තියෙන සමතයක් වඩන්න ඕනේ, විපස්සනාවක් වඩන්න ඕනේ. කෙලස් නැති කරන්න බොහොම සෙයින් කෙලස් යටපත් කරන්න, මර්ධනය කරන්න සමතය ඕන. විපස්සනාවෙන් කරන්නේ විද්‍යාව දිනු කරන එක, ප්‍රඥාව දිනු කරන එක. අවිද්‍යාව ප්‍රහාණය කරන්න උපකාර වෙන විද්‍යාව. විපස්සනාව. එතකොට එහෙමනම් අපිට කියන්න බෑනේ. ආ සමතේ වඩන්න එපා. විපස්සනා විතරක් වඩන්න කියලා කියන්න බෑ. ඒකයි මේ දේශනාව හොඳට ඉගෙනගෙනම දේශනා කරන්න ඕන. කාලයක් දේශනා කරනකොට Taman හිතෙනවා මේක කිව්වොත් හරි, අරක කිව්වොත් හරි, හරි බයක්. මේක අතුරු යනවා වගේ වැඩක්. බොහෝම කල්පනාවෙන් කරන්න ඕන මොකද සාරාංශකයේ කල්පලක්ෂයක් පෙරම් පුරලා අවබෝධ කරගත් ධර්මය අපේ මතයක් ඒකට කවලවම් කරලා බුදුරජාණන් වහන්සේ වදාලා කියලා කියනවා නම් ඒක ශාස්ත්‍රඥ වහන්සේට කරන ලොකුම අපහාසයක් අගෞරවයක් ඒ නිසා පින්නතුනි කිහිපෙදි දෙපක්ෂේම මේ පිළිබඳව කල්පනාකාරී වෙන්න ඕන අද මොන තරම් විපක්තියක් මේ නිසා සිද්ධ වෙලා තියෙනවද කියලා මම අමුතුවෙන් කියන්න ඕන නෑ මේ කාටවත් චෝදනා ස්වරූපයෙන් එහෙම කියන දෙයක් නෙවෙයි. සැබෑම අනුකම්පාවෙන් කියන්නේ මේ දේ අපි තේරුම් ගන්න ඕන තථාගත ධර්මය. අද සමහර දේවල් අහනකොට හිතා ගන්න බෑ ඇඟ හිරි වැටිලා යනවා මේ මොනවද කියන්නේ. හැබැයි ඒවටත් ඉතින් මහ පිටසකුත් ඉන්නවා. ඒක ඉතින් 아무තු දෙයක්වත් නෙවෙයි එදා ඉතින් පූර්ණ කාශ්‍යපත මක්කලි ගෝසල ගෝසාලාට පපුද කත්තායනාලට සංජය බිල්ලත්ති පුත්‍ර නිකණ්ඨ නාත පුත්‍රට අජිත කේතකම්බලීට එක එක පිරිස් සිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලෙත් එහෙමනම් අද ඉතින් කියන්න දෙයක් නැහැ නමුත් පින්නතුනි මේ ලැබිච්ච ධර්මය නිවරදිවම ලබා ගන්න අපි වග බලා ගන්න ඕන. එහෙනම් දේශකයන් වහන්සේලාත් මේ පිළිබඳව වැඩි වැඩියෙන් සිතත්වා ඒ වගේම ගවේෂණය කරත්වා කියලා අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා බොහෝම කල්පනාවෙන් බණ කියන්නට ඕන. මොකද මේ ධර්මය අහලා බොහෝ දෙනා නොමගට වැටෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක මහා අපරාධයක්. එතකොට මේ සද්ධර්මයේ කියන දේශකයන් වහන්සේ තමයි දෙවෙනි දුර්ලභ වස්තුව. එතකොට දැන් මේ ශ්‍රාවකයන්ට තේරෙයි හිතේ අපි කොහොමද එහෙමනම් මේ නිවරදිම ධර්මය අල්ලගන්නේ? ඒක ටිකක් දුෂ්කර කාර්යයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක ටිකක් මුලින් පුරුදු කරගත්තා නම් අද මේ තාක්ෂණ එහෙමත් දිනවෙන්නේ. එතකොට පින්නතුනේ අපිට ඔය සිංහලෙන් තියෙනවා ත්‍රිපිටකය. බොහොම සරල සිංහලෙමුත් තියෙනවා බුද්ධ ජයන්ති පොත්තරක් තියෙනවා. දැන් දේශකයන් වහන්සේ නමක් බණ කියනකොට ද මාත්‍රකාව කියනවා අද මම මේ දේශනා කරන්නේ අහවල් සූත්‍රයෙන් කියලා. ඒ සූත්‍රය මතක තියාගන්න තැනක ලියනවා. තියෙන පොත ඔක්කොම ලියලා ඔය අන්තර්ජාලයට ගිහිල්ලා බලන පොඩ්ඩක් මේ සූත්‍රය මේ ස්වාමීන් වහන්සේ දේශනා කරපු කාර්යය. එහෙම බලන්න වෙලා තියෙනවා දැන්. ඉතින් එතනදී අපි කල්පනා කරන්න ඕනේ මේ ස්වාමීන් වහන්සේ නොයේ කුපමාරං වර්තමාන දේවල් අරන් සංසන්දනය කරමින් මේ දේශනාව කරන්න ඕනේ නැත්නම් තේරෙන්නේ නැහැ නේ. දැන් අපි හිතමු මේ සූත්‍ර දේශනාවේ තියෙනවා සීලය පුරුදු කරන්න ඕන. අපේ උන්වහන්සේගෙන් කියවුණොත් සීලය අවශ්‍ය නැහැ. උක නිකන් සීලබ්බත පරාමාසයක්නේ. සීලය මොකටද? සීල ගුණ පුරණ තනක් නෙවෙයි, සීලෙන් සෑහීමකටපත් වෙන තනක් නෙවෙයි කියලා දේශනාවේ තියෙනවා නම් ඒ දේශනාව අහන්න එපා. ඒක ඉතින් රජා මැරීමක් නෙමෙයිද? එහෙම නැතුව දැන් බාහිර කතා දැන් සූත්‍රයේ තියෙන බොහොම පොඩි කොටසයි ඒකට ගැළපෙන්න උන්වහන්සේ නොයෙක් උපමා උපමේය දක්වමින් බොහොම දක්ෂ විදිහට බණ කියනවා ඒක හරි ඒක කෙරෙන්න ඕන දෙයක් හැබැයි ඒ දේශනාව තුළ තියෙනවා නම් මොන සමාධිය දිනු කරන්න කියලා දේශනාවෙන් කියවෙනවා නම් නෑ සමතේ කරන්න ඕනේ මේක අහගෙන ඉන්නකොට අවබෝධ වෙනවා කියලා කියවෙනවා නම් වහාම නවත්තන්න ඒ බණ අහන්න එපා ඊළඟට පින්නතුනේ දැන් මේ ධර්මයේ විකෘති කරන්න තියෙන පහසු ක්‍රමයක් තමයි ධර්මයේ දැන් අපි තුන් සූත්‍ර පාඨයක් ගත්තාම මුල අයින් කරනවා අග අයින් කරනවා මැද කොටස විතරක් කියනවා අර තියෙන අංගුත්තර නිකායේ කියලා. ඉතින් ශ්‍රාවකයත් රැවටෙනවා. දැන් අද කාලේ වර්තමානයේ බොහෝ දෙනෙක් කියන්නේ ඔය ප්‍රවෘත්ති විකාශනය කරනකොට දිගට කියපු කතාවක මැදින් පුංචි පුංචි කෑලි අරගෙන එක එකව දානවා. ආවලා මේම කිව්වා අරම කිව්වා කියලා. ඉතින් බොහෝ දෙනා රැවටෙනවා. ඉතින් අන්න ඒ වගේ මේ ධර්මයේ විකෘති කරන අවස්ථා තියෙනවා. ඉතින් අපි මේ පිළිබඳ විශේෂයෙන් කතා කළේ මේක අපි හොඳට හිතට ගන්න ඕන දෙයක්. එහෙම නැති වුණොත් අපට ලොකු අපරාධයක් සිද්ධ වෙනවා. මේ බුද්ධ ශාසනය ලැබිලා. එහෙනම් දැන් පින්වත් හැම කෙනෙක්ම තේරුම් ගන්න දෙවෙනි දුර්ලභ කාරණේ තමයි බුදු බණ කියන ධර්ම දේශකයා දුර්ලභයි කියනවා. තුන්වෙනි දුර්ලභ කාරණය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තථාගතයන් වහන්සේ නමක් ලෝ පහළ වෙලා දේශනා කරන ශ්‍රී සද්ධර්මය මතක තියාගන්න දරාගන්න පුද්ගලයා දුර්ලභයි කියනවා. එහෙනම් මේ ධර්මය මතක තියාගන්නවා කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි නේද? ඉතින් බලන්නකො එක ජීවිතයකට අවශ්‍ය දේවල් මතක තියාගන්න කොච්චර කැප වෙනවද? එළි වෙනකම් පාඩම් කරනවා කකුල් දෙකේ වතුර බේසමක දාගෙන පාඩම් කරනවා නේද? ඒකත් ඉතින් මේ ජීවිතයට විතරයි. හෙට මැරෙන්නත් පුළුවන්. ඒකට ඔක්කොම ඉවරයි. නමුත් මේ ජීවිතයට පමණක් නෙමෙයි මුළු සංසාරික ජීවිතේටම පින්නතුනි උපකාර වෙන මේ ශ්‍රී සද්ධර්ම ඉගෙන ගන්න එහෙම ලොකු උනන්දුවක් තියනවාද බොහෝ හැමෝගෙම නෙවෙයි ඉතින් බොහෝ දෙනෙකුට එහෙම උනන්දුවක් නැහැ ඔය බණ අහනවා නෙවෙයිනේ ගොඩක් අය බණ ඇහෙනවා නමුත් අපි මේකට ලොකු උනන්දුවක් දක්වන්න ඕන මොකද මේ ධර්මය දරා ගන්නවා කියලා කියන තමන්ටම පුළුවන් දුර්ලභ පුජ්‍යලෙක් වෙන්න තමන්ටම පුළුවන් ඊටාම වටිනා දුර්ලභ පුජ්‍යලයක් බවට පත් වෙන්න තුන්වෙනි දුර්ලභ පුජ්‍යලයා. එහෙමනම් පින්නතුනි දැන් අපි ওই පැරණි අම්මලා තාත්තලා අපි සීයලා කියලා මුතුන් මිත්තෝ මේ බුදුබණ හොඳට සමහර අය සූත්‍ර වශයෙන් පාඩම් කරගෙන තිබ්බා. ජත කාලේ වර්තමානයේ ඉතින් බොහෝ දෙනා මේ සූත්‍ර අර්ථ වශයෙන් හොඳට දරාගෙන ඉන්නවා. ඒක මම බොහොම අගය කරනවා. ඉතාම වටිනවා. හැබැයි ඉතින් මට හිතෙනවා pāli භාෂාවෙන්ම මේ සූත්‍රයක් දෙකක් මතක තියාගෙන දරාගෙන ඉන්නවා නම් කොච්චර වාසනාවන්තද. දැන් අපි හිතමු බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ ධම්මචක්කපවත්තන සූත්‍රය අපට කටපාඩම්. ඉතින් කොච්චර වාසනාවක්ද බලන්න. ඒ භාෂාවෙන් ඒ වගේම ලෝ පහළ වෙන සියලු බුදුරජාණන් වහන්සේලා අත්මහැර දේශනා කරන දේශනාව මුළු ත්‍රිපිටක ධර්මයේම මුළු ගාම්භීර ධර්මයේම සම්පින්ඩණය කරලා තියෙන දේශනාව. මේ අයුරින්ම අපට දරා ගන්න පුළුවන් කියලා කියන්නේ පින්නතුනි හිතනකොට ඒක පුදුම වාසනාවක්. ඒකනි පරිණි අම්මලා තාත්තලාට සතිපට්ඨානෙ පාඩම් තුන් සූත්‍රයේ පාඩම් නොඑක් සූත්‍ර දේශනා පාඩම්. ඒ නිසා අපි ධර්මයේ දරා ගන්න ටිකක් මහන්සි ගන්න ඕන. ඒක හරි ලොකු පින්කමක්. පාඩම් හිටියේ නැතුවට කමන්නේ දවසට එක ඡේදයක් හරි පාඩම් කරලා මොකද මේ පාඩම් කරනවා කියලා කියන්නේ ත්‍වීරිය වැඩෙනවා බොජ්ජංග ධර්ම වැඩෙනවා කුසල් වැඩෙනවා ඉතින් එහෙමනම් කෙනෙක් ධර්මයේ දරාගෙන ඉන්නවා නම් ඒ කෙනා වයසෙන් අඩු වුණත් ඒ කෙනාට වඳින්න වුණත් පුළුවන් කියනවා අපි හිතමු පුංචි දරුවෙක් ධර්මයේ දරාගෙන ඉන්නවා නම් ඒ දරුවට වැන්දර කමන්නේ නැහැ කියන වයසින් වැඩි හිටියය වුණා. දැන් අපි චෛත්‍යයට වඳින්නේ ඒ චෛත්‍යයේ තියෙන gadol සිමෙන්ති ආදී නිසා නෙවෙයිනේ. අපි චෛත්‍යයට වඳින්නේ චෛත්‍ය රාජරණ වහන්සේ තුළ තැන්පත් කළා තියෙන ධාතුන් වහන්සේලා නිසා. ඒතර අපි කියනවා එකට ධාතු චේතිය කියලා. අන්න ඒ වගේ කෙනෙක් ධර්මයේ දරාගෙන ඉන්නවා නම් ඒ කෙනාට අපිට වඳින්න පුළුවන් ධම්මචේතිය කියලා. එහෙමනම් මේ ධර්මයේ දරා ගන්නත් අපේ පින්න තුළ මහන්සි ගන්නට ඕන. එතකොට බලන්න මේ එකින් එක එකින් එක මේ දුර්ලභ කාරණා ඔය ජීවිත වලින් ඉස්මතු වෙන්නේ නැද්ද? ඉස්මතු වෙනවා. බුද්ධෝත්පාදයක් ලැබුණා. ඒ වගේම ශ්‍රේ සද්ධර්මයම කියන දේශකයන් වහන්සේලා මේ කොතරවත් මේ පින්නතුලට ලැබිලා තියෙනවා. ඊළඟට මේ ධර්මයේ දරාගත්තා නම් Taman දුර්ලභ පුද්දලෙක් බවට පත් වෙනවා. හතරවෙනි කාරණේ තමයි ධම්මානුධම්ම පටිපන්න පුද්දලයා. මේ ධර්මයට අනුව ජීවත් වෙන කෙනා. ඉතින් මේ සඳහා පින්නතුණි ධර්මය හරියට හෙන්න ඕන. අසත් ධර්මයක් ඇහුවොත් මොකද වෙන්නේ? ඒ ඒ අනුවන කටයුතු කරන්න. දැන් මුල ඉඳලා මහාන ඕන සීලය ඕනේ නැහැ කියලා. එතකොට යා ප්‍රතිපත්තියක් හිට ආවෝ සීල වැඩක් නැහැ. ඕ මොකද්ද? පිස්සුවක් නේ. එහෙම තමයි හිතන්නේ. ඇයි සීලේ වැඩක් නැහැ කියලා නහලා තියෙන ආසමාධිය ගැන කියනකොට ආසමාධිය වැඩක් නැහැ. එහෙමනම් සද්ධර්මය හරියට ලැබුණොත් තමයි ප්‍රතිපත්ති පුරන්න පුළුවන්කම ලැබෙන්නේ. සීල ගුණ පුරන්න, සමාධිය දිනු කරන්න, විපස්සනාව දිනු කරන්න, ඉවසීම පුරුදු කරන්න. මේ හැම දෙම ප්‍රතිපත්තියක් වශයෙන් ජීවිතයට ගලප ගන්න ලැබෙන්නේ මේ ධර්මය හරියට ශ්‍රවණය කරොත් විතරයි. එතකොට හතරවෙනි දුර්ල පුජ්‍යලයා මේ හතරම එක හා සමානව බැඳිලා යනවා. බුදු කෙනෙකුගේ පහළවීම, ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය, ඒ ආකාරයෙන්ම දේශනා කරන ඒ ධර්මයේ දරාගන්නේ ධර්මයට අනුව ජීවත් වෙන. ඒතර දුර්ලභ පුද්ගලයෝ හතරයි. පස්වෙනි දුර්ලභ පුද්ගලයා ටිකක් වෙනස්. ඒ තමයි කතන්නෝ කත වේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. කළගුණ දන්න කළගුණ සලකන අය ඊටාම දුර්ලභයි. කතන්නෝ කත වේදී. කළගුණ දන්න කළගුණ සලකන. අද සමාජයේ මේක හරියට පින්නතුණි පිරිහිච්ච කාලවකවානුවක්. ඒක තමයි අද ගොඩාක් මිනිස්සු කියන අනේ ඉතින් දැන් කෙලෙයි ගුණයක් කියලා එකක් නැහැ. ඔය දැන් ඉතින් කෙලෙයි ගුණයක් බලාපොරොත්තු වෙනවා. ඕක තියෙන්නේ පරික්‍රමයේ කියලා මිනිස්සු නිකන් කියනවා. ඒ කියන්නේ ඒ තරමට මේක පිරිහිලා. හැබැයි මේ කළගුණ දැනීම කළගුණ සැලකීම කියන එක වටිනාම සත්පුරුෂ දෙයක්. මං සාන්දෘෂ්ටික වශයෙන් දන්නවා කළගුණ දන්න කළගුණ සලකන අය කවදාවත් පිළිහින්නේ නැහැ. බලා ඉදි දින වෙනවා. දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. විශ්වයෙන් පුදුම ආශිර්වාදයක් ලැබෙනවා. කියන හැමෝගෙම ප්‍රශංසාවට ලක් වෙන කෙනෙක් බවට පත් වෙනවා කළගුණ දන්න කළගුණ සලකන පුද්ගලයා. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගත්තාම අංක එකට මට පේන ලක්ෂණය තමයි කළගුණ දැනීම කළගුණ සැලකීම ඒකනේ උන්වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙලා පින්නතුනි සතියක් බෝධින් වහන්සේ දිහා බලාගෙන මේ ගහකට නිර්වහන්සේ කළගුණ සැලකුවේ හිතක් පිටක් නැති බෝධියටයි කළගුණ සැලකුවේ එතකොට බලන්න කළගුණ සැලකීම කියන එක කොච්චර උන්වහන්සේගේ ජීවිතය තුළ තිබිලා තියෙනවද ඊළඟට බණ කියන්නේ පස්වග මහණුන් හොයාගෙන ගිය කල සලකන්. යශෝදරාවගේ මාලිගාවට වැඩම කළේ කලගුණ සලකන්. මහා ප්‍රජාපති ගෝතමී ඇවිල්ලා මතක් කළා ස්වාමීනි මට කතා කරන්න ඕනේ. එතකොට ඒ අම්මා රහත් මෙහෙණින් වහන්සේ නම. කිව්වා ස්වාමීනි දැන් මගේ වයස හරි. මම පිරිනුවන් පාන්න කාලේ හරි. ඉතින් ඔබ වහන්සේ ගැන මට වචනයක් කියන්න අවසර ඔබ වහන්සේගේ අම්මා මගේ සෝවිරිය මහමායා. ඔබ වහන්සේ ඉපදිලා දින 7කින් කලුරිය කළා. ඒ වෙනකොට මටත් දරුවෙක් හිටියා. ඒ දරුවා මං කිරිමව්වරුන්ට බාර දීලා ඔබ වහන්සේගේ බාරකාරත්වයේ මම ගත්තා. මගේ ඇඟේ ලේ තමයි ඔබ වහන්සේට කිරි කරලා පෙව්වේ. ඒ නිසා මගේ පුතා ඔබ වහන්සේ කිව්වා. හැබැයි ඔබ වහන්සේ මට මේ සසරින් ඈතර වෙන්නට අමා කිරි පෙව්වා. ඒ නිසා ඔබ වහන්සේගේ සුවච දියණියක් මම කිව්වා. මෙහෙම කියලා මේ අම්මා පිරිනුවන් පාන්ට වඩිනකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු ආසනෙන් නැගිට්ටා. ඒ වගේම මහා ප්‍රජාපති ගෝතමීන් වහන්සේගේ පිටිපස්සෙන් බුදුරජාණන් වහන්සේ වැඩම කළා. මේ තමයි තථාගතයන් වහන්සේගේ කළගුණ සැලකීම. මේ තමයි පළමු පසුගමන් යෑම බුදුරජාණන් වහන්සේගේ. අවසාන පසු ගමන් යෑම. එහෙමනම් පින්නතුනි කළගුණ දැනීම කළගුණ සැලකීම මහා දුර්ලභ කාරණයක්. එතකොට බලන්න අපේ ජීවිත පින්නතුනි කොච්චර වාසනාවන්තයිද. අර අලියාගේ ඇඟේ ප්‍රමාණය අලියා දන්නේ කියනවා නේද? එහෙම අපි අහලා තියෙනවා. අලියා දන්නේලු අලියා මෙච්චර ලොකුයි කියලා. අන්න ඒ වගේ තමයි අපේ වාසනාව අපට තේරෙන්නේ නැති ප්‍රශ්නිකුත් තියෙනවා. බලන්න දුර්ලභ කාරණා පහම ලැබිච්ච කාලයක් නේ. බුද්ධ ශාසනයක් ලැබුණා. ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන දේශකයන් වහන්සේලා ලැබුණා. ඒ වගේම ඒ ධර්මයේ දරා ගන්න අවස්ථාව ලැබුණා. ධර්මයට අනුව ජීවත් වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම මේ කළගුණ දැනීම කළගුණ සැලකීම හිතුවොත් හිතට ගන්න පුළුවන් පුරුදු කර ගන්න පුළුවන්. ඒතර පරම දුර්ලභ කාරණා පහක්ම සම්පූර්ණ කරන්න පුළුවන් හොඳ වපසරයක් අපට ලැබිලා තියෙනවා. එහෙනම් පින්වත් හැම දිනාටම මේ දුර්ලභ කාරණා පාදක කරගෙන නිවන් දකින්නට මේ කාරණා උපකාර කරගන්නට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ආකාසත්තාත බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සාසනං තිරං රක්칸තු දේශනං තිරං රක්칸තු මං පරන්ති